මුලින්ම ආරම්භයේදීම අපි මේ සඳහා අපකප වෙන ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වතුන්ටත් මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න මේ සූත්‍ර දේශනාවල ඇතුළත් කරුණු කාරණා විස්තර විභාග කරගන්න අවස්ථා උදා කිරීම පිළිබඳව මේ දේශනා මාලාව විකාශය කිරීමට අපකැප වෙන සියලුම දෙනාට අපි පුණ්‍යානුමෝදනා කරමු මේ වෙලාවේ මේ විදිහට මේ ධර්මදේශනා මාලාව විකාශය කරන්න නන්නයුරින් කැප වෙලා ඉන්න ගෞරවනීය ලොකු සාමින් වහන්සේ ඇතුළු ජයමග රූපහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටම උතුම් ධර්ම දානමය පින්කම් වල යෙදීමෙන් මේ විදිහට දහම් කරුණු ඉස්මතු කිරීමට අවස්ථා උදා කර දීමේ රැස් කරගන්න අප්‍රමාණ පුණ්‍ය ශක්තිය උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අද දවසේ නියමිත දේශනාව අපි සාකච්ඡා කරමු. සාමගාම සූත්‍ර දේශනාව තමයි අද දවසට નિયમિત. මජ්ක්‍ධිම නිකාය තුල ඇතුළත් වෙන 104 වෙනි සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර දේශනා 152යි. අද අපි දැනගන්නේ 104 වෙනි දේශනාව. එතකොට පිළිවෙලින් ගත්තොත් මේ දේශනාව අන්තර්ගත ස්ථානය විස්තරාත්මකව දැනගත්තොත් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ පළවෙනි වග්ගය වන දේවදහ වග්ගයේ හතරවෙනි සූත්‍රය. දේවදහ වග්ගය තුල හතරවෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් සියලු සූත්‍ර දේශනා පිළිවෙලින් ගත්තොත් 104 වෙනි සූත්‍රය. අද අපි දැනගන්න. කලින් දේශනාව තුල මේ දේශනා මාලාවේ අවසාන අවසානයේදී විකාශය වෙච්ච දේශනාව තුලින් කින්ති සූත්‍රය මේ පින්වතුන් දැනගත්තා. ඊළඟ සූත්‍රය අද දැනගන්නවා සාමගාම සූත්‍රය. හෙට දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙනවා මීළඟ දේශනාව තුළින් සුනක්කන්ත සූත්‍රය දැනගන්න. බොහෝ වටින සූත්‍ර දේශනාවක්. බොහෝ වැදගත් දහම් කරුණු ඇතුළත් දේශනා තමයි මේ විදිහට මේ මජ්ක්‍ධිම නිකාය තුලින් ඉස්මතු වෙන්නේ දේශනා මාලාව තුල ඒ සූත්‍ර දේශනා අකණ්ඩව මේ විදිහට විස්තර විභාග කරනවා මේ වෙනකොට 104 වෙනි සූත්‍ර දේශනාව දක්වාම ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා ඉතින් අද දවසේට නියමිත දේශනාවත් අපි විස්තර විභාග කරගමු සාමගාම සූත්‍රය අනිත් දේශනාව වගේමයි බොහෝම වටින සූත්‍ර දේශනාවක් මේ සාමගාම සූත්‍රය නමින් සඳහන් වෙන්නේ. අද දැනගන්න මේ සාමගාම සූත්‍රය තුල පින්වත්නි විශේෂයෙන්ම මේ දේශනාව තුල විස්තර විභාග වෙන කාරණා භික්ෂූන් වහන්සේලාට තමයි මූලිකව අදාළ. මේ සාමගාම සූත්‍රය තුල විස්තර විභාග කෙරෙන්නේ භික්ෂූන් වහන්සේලා හා සම්බන්ධ විනය කාරණා. දැන් මේ පින්වතුන් අහලා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ භාෂිතය ඇතුළත් ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රධාන කොටස් තුනයි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය වශයෙන්. එතකොට විනය පිටකය කියලා පිටකයක් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරන ලද විනය කාරණා, විනය ශික්ෂාපද ඇතුළත් වෙන්නේ විනය පිටකය තුල. එතකොට අද දැනගන්න මේ අපි මේ සාමගාම සූත්‍රය. එහෙම නැත්නම් මේ දේශනා මාලාව තුළ විස්තර විභාග කරන මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර පිටකයටයි අයිති වෙන්නේ. විනය පිටකයට නෙමෙයි. නමුත් පින්වත්නි අද දැනගන්න මේ සාමගාම සූත්‍රයේ විශේෂයි විනය කාරණා ඇතුළත් සූත්‍ර පිටකයේ සූත්‍රයක්. ඒ කාරණාව තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විනය කාරණා ඇතුළත් වෙන්නේ විනය පිටකයේ සූත්‍රවල. නමුත් මේ සාමගාම සූත්‍රය ඊටාම විශේෂයි අපිට විනය පිටකයේ නොවන සූත්‍ර පිටකය තුල හමුවන විනය කාරණා ඇතුළත් දේශනාව. සූත්‍ර පිටකය තුල හම්බ වෙන විනය කාරණා ඇතුළත් දේශනා අතර සාමගාම සූත්‍රයේ විශේෂයි. එතකොට අද එවැනි දේශනාවක් දැනගන්නේ බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට අදාළ විනය කාරණා ඇතුළත් සාමගාම සූත්‍රය. එතකොට පින්වතුන්ට හිතෙන්න පුළුවන් එතකොට මෙහෙනම් මේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වදාළ සූත්‍රයක් නිසා ගිහියන්ට අදාළ නැද්ද? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් දේශනාව අහන් ඉන්නකොට තේරෙවි මේ දේශනාව ගිහියන් විසින් ඇසිය යුතුමයි. සාමගාම සූත්‍රය ගිහි පුද්ගලයන් පවා අධ්‍යයනය කළ යුතුයි. ඇයි ඒ කියන කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාගේ විනය කාරණා ඇතුළත් මේ දේශනා සාමගාම සූත්‍රය. ඇයි ගිහියන් දැනගත යුතු වන්නේ? ගිහි අය තමයි ස්වාමින් වහන්සේලාට උපස්ථාන කිරීම, සිව්පසය සැපීම ආදී කටයුතු කරන්නේ. ඒ වගේම ස්වාමින් වහන්සේලා ඒ ධර්මයේ තුල නිරත වීම, ධර්මය ආරක්ෂා කිරීම සිද්ධ කරද්දී ගිහියන්ගෙන් විශේෂයෙන් අනුග්‍රහයක් ලැබෙන එක වටිනවා. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ස්වාමින් වහන්සේලාට තනියෙන් හැකියාව නැහැ. ගිහි අයගේ අනුග්‍රහය අවශ්‍යයි. බුද්ධ ශාසනය රැකෙන්නේ විනය රැකුණොත්. සඳහන් වෙනවා බුද්ධ ශාසනයේ ආයුෂය තමයි විනය. එතකොට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ගිහියන්ටත් වගකීමක් තියෙනවා. ස්වාමින් වහන්සේලාට ඒ සඳහා අනුග්‍රහය දක්වන්න ඕනේ. තවත් නොයෙකුත් කාරණා තුලින් ගිහි පුද්ගලයන් පවා මේ බුද්ධ ශාසනය සුරකින්න දායක වීම අවශ්‍යයි. බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා. එහෙනම් බුද්ධ ශාසනයේ පැවැත්මට විනය ඊටාම වැදගත්. ඒ නිසාම බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන ගිහියන් අනිවාර්යයෙන්ම විනය කාරණා දැනගන්නවා. ස්වාමින් වහන්සේලාට අදාළ විනය කාරණා පවා දැන ගැනීම ගිහි අයට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාමින් වහන්සේලාට උපස්ථාන කටයුතු කිරීමේදී පවා. ස්වාමින් වහන්සේලාට දාණය පිළිගන්න ඕනේ කොහොමද? ස්වාමින් වහන්සේලාට ඇටසහිත ආහාර වර්ග පිළිගන්නන්න ඕනේ කොහොමද? ස්වාමින් වහන්සේලාට දහවල් 12න් පස්සේ මේවා පිළිගැන්වීම සුදුසුද? අන්න. ඒ කාරණා ගැන වැටහීමක් ලබා ගන්න නම් ස්වාමින් වහන්සේලාට අදාළ විනය කාරණා ගිහිය දැනගෙන ඉන්න ඕනේ. දවල් 12න් පස්සේ ස්වාමින් වහන්සේලාට මේ වගේ දේවල් වළඳන්න සුදුසු නැහැ. ස්වාමින් වහන්සේලාට දිනය පුරාම මේ වගේ දේවල් නම් වැළඳීම සුදුසුයි. අන්න. එහෙනම් ගිහි අය ඒ කාරණා දැනගෙන ඉන්න එපැයිනේ ස්වාමින් වහන්සේලාට උපස්ථාන කටයුතු කරද්දී. ඒ නිසාම ස්වාමින් වහන්සේලා හා සම්බන්ධ විනය කාරණා ගිහි අය පවා දැනගත යුතුයි. බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා ඉන්න ස්වාමින් වහන්සේලාට මනාව උපස්ථාන කරන්න ඒ වගේම ස්වාමින් වහන්සේලා සිද්ධ කරන මේ දහම් අනුශාසනා ධර්ම ප්‍රචාරක කටයුතු ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමටත් ස්වාමින් වහන්සේලා අතර ඇතිවන ප්‍රශ්න निराකරණය කරන්න මැදිහත් වෙද්දී ස්වාමින් වහන්සේලා හා සම්බන්ධ විනය කාරණා ගිහි අය දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා සාමගාම සූත්‍රය තුල භික්ෂුන්ට අදාළ විනය කාරණා සඳහන් වුණත් ගිහි අයත් මේ කාරණා දැන ගැනීම වැදගත්. ඒ නිසා සාමගාම සූත්‍රය අහන් ඉන්න එක මේ පින්වතුන්ට ඉතාම වැදගත් වෙනවා. එහෙනම් මේ සාමගාම සූත්‍රය තුල ඇතුළත් වෙන කාරණා අපි විස්තර කරගමු. ආරම්භයේදීම කාරණා වශයෙන් සඳහන් කළොත් මේ දැනගන්න සාමගාම සූත්‍රය තුල අපිට ඉස්මතු වෙලා පේනවා වාද විවාද ඇතිවීමට හේතු වන මූලයෝ හයක් වාද විවාද කලකෝලාහල මත ගැටුම් ඇති වෙන්න බලපාන මූලික காரணා හයක් මේ සාමගාම සූත්‍රය තුලින් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා වාද විවාද ඇති වෙන්න බලපාන මූලික காரணා හයක් ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේලා අතර ඇතිවන නඩු හබ ආකාර හතරක් පිළිබඳ සඳහන් වෙනවා. සාමගාම සූත්‍රය තුල භික්ෂූන් වහන්සේලා අතර ඇතිවන ප්‍රශ්න ආකාර හතරක් පිළිබඳ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලා අතර යම්කිසි ප්‍රශ්නයක්, නඩුවක්, අධිකරණයක් ඇති වුණොත් ඒවා විසඳන්න පුළුවන් ආකාර හතක්. මේ දේශනාව තුළ සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේලා හා සම්බන්ධ දේශනාව. සාමගාම සූත්‍රය භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි අධිකරණයක්, නඩුවක්, ගැටලුකාරී තත්වයක් ඇති වුණොත් ඒ ගැටලුකාරී තත්වය විසඳන්න පුළුවන් ආකාර හතක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙන්න මේ සූත්‍ර දේශනාව තුලින්. ඒ වගේම තමයි දේශනාව තුල විස්තර කරනවා විවාද නොකර සමගියෙන් සිටීමට සිහි කළ යුතු ධර්මතා හයක්. මේ කාරණා විස්තර කරගන්නකොට තේරෙනවා පින්වත්නි ගිහි ජීවිතයට පවා මේ කාරණා අදාළ කරගන්න පුළුවන් බව. ස්වාමින් වහන්සේලාට දේශනා කරපු මේ කාරණා ගිහි ජීවිතයට පවා ගලප ගන්න පුළුවන් ආකාරය ඒ තුලින් කලකෝලාහල රහිතව මත ගැටුම් අවම කරගෙන ගිහි ජීවිත පවා ඊටාම සංසුන්ව සංවරව ගත කරන්න මානසිකව සුවදායීව ගත කරන්න මේ කාරණා බොහෝම වැදගත්. එහෙනම් ඔන්න ඔය කාරණා ඇතුළත් සාමගාම සූත්‍රය තමයි අද තෝරගෙන තියෙන්නේ. සාමගාම සූත්‍රය පිළිවෙලින් විස්තර කරගත්තොත් ඔන්න අර මූලිකව සඳහන් කරපු කාරණා බලමු සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන හැටි. භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ සාම ග්‍රාමයෙහි වැඩවසද්දී තමයි මේ දේශනාවට පසුබිම සකස් වෙන්නේ. ශාක්‍ය ජනපදයෙහි සාම ග්‍රාමය. දැන් මේ සූත්‍ර දේශනාවේ නම සාමගාම සූත්‍රය. එතකොට දේශනාවට ඒ නම යොදලා තියෙන ආකාරය පැහැදිලි වෙනවා. ශාක්‍ය ජනපදයේ තිබිලා තියෙනවා සාම ග්‍රාමය කියලා ගමක්. සාම ග්‍රාමය. සාම ග්‍රාමයේදී දේශනා කරපු නිසා සාමගාම සූත්‍රය. ඒ විදිහට නම් කරලා තියෙනවා. ඒ කාලේ ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ සාමග්‍රාමය කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලේ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයා පාවා නුවරදී කලුරිය කළ නොබෝ කල් ඇත්තේ වෙයි. නිගණ්ඨනාත පුත්ත කියලා ශාස්ත්‍රූවරයෙක් ගැන අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලෙම හිටිය වාසය කරපු තවත් ශාස්ත්‍රූවරයෙක් නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සාමග්‍රාමය කියන ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ ඒ ආසන්න දිනයකදී කලුරිය කරලා තියෙනවා. මරණයටපත් වෙලා තියෙනවා. පාවානුවර කියන ප්‍රදේශයේදී. ඒ කලුරිය කිරීමෙන් පසු බේද වූ නිගණ්ඨයෝ තෝමේ ධර්ම විනය නොදන්හි ආදී වශයෙන් සලහ කරයි. නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ මරණයටපත් වුණාට පස්සේ ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. නිගණ්ඨනාථ පුත්‍රයන් ළඟ හිටිය ශ්‍රාවකයෝ පැවිදි අය කලකෝලාහල කරන්න පටන් ගන්නවා. ඔන්න බලන්න. නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය ඒ ශ්‍රාවක ශ්‍රාවිකාව විවිධාකාරයෙන් මත ගැටුම් ඇති කරගන්න තත්වයක් උදා වෙලා. තෝ මේ ධර්ම විනය නොදන්හි ආදී වශයෙන්. ඔයා නෙමෙයි නිගණ්ඨනාත පුත්යන් දේශනා කරපු ධර්මය දන්නේ මමයි. ඔයා මොනවද දන්නේ? මෙන්න මෙහෙමයි නිගණ්ඨනාත පුත්යන් වහන්සේ දේශනා කළේ. අන්න බලන්න පින්වත්නි මේ විදිහට මෙන්න දැන් වාද විවාද ඇති වෙනවා. නිගණ්ඨනාත පුත්‍ර ශාස්ත්‍රූවරයා ළඟ පැවිදි වෙච්ච ශ්‍රාවක ශ්‍රාවිකාවෝ තමන්ගේ ශාස්ත්‍රූවරයාගේ මරණයෙන් පස්සේ මත ගැටුම් ඇති කරගන්න තත්ත්වයක් උදා වුණා. ඉතින් දැන් මේ කට්ටිය රණ්ඩු කරනවා. පස්සේ මොකද වෙන්නේ? නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ගිහි ශ්‍රාවකයෝද නිගණ්ඨයන්ගේ හැසිරීම දැක කලකිරෙයි. පිහිටක් නැතිව වෙසෙයි. දැන් අර රණ්ඩු කරන්නේ නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්න අය. එතකොට පැවිදි නොවෙච්ච නිගණ්ඨ ශ්‍රාවකයෝ ඉන්නවනේ. ඒ අයත් අන්න බලන්න කලකිරෙනවා. නිගණ්ඨ නාථ පුත්යන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය නිගණ්ඨයෝ රණ්ඩු කරද්දි නිගණ්ඨ ශ්‍රාවකයෝ ගිහි ගිහි නිගණ්ඨ ශ්‍රාවකයොත් මොකද කරන්නේ? අනේ අපේ ශාස්ත්‍රූවරයාගෙන් පස්සේ මේ පැවිද්දෝ රණ්ඩු වෙනවානේ. අන්න කලකිරෙනවා. ඒ වගේම පිහිටක් නැතිව වෙසේ. දැන් ගිහි ශ්‍රාවකයන්ටත් නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේගෙන් ලබාගත් සහයෝගය නිගණ්ඨයන්ගෙන් ලබා ගන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ රණ්ඩු කර කර ඉන්නවා. ඔය වගේ තත්ත්වයක් උදා වුණා. එකල්හි පාවා නුවර වසසු චුන්ද සමනුද්දේශ තෙරණුව. සාම ග්‍රාමයේහි ආනන්ද තෙරුන් වෙත එළඹ ඒ සියලු තතු දන්වයි. ඔන්න මෙන්න මේ කාරණාව පිළිබඳ දැනගන්නවා චුන්ද සමනුද්දේශ කියන ස්වාමින් වහන්සේ. අර නිගණ්ඨනාත පුත්යන් වහන්සේ මිය ගියාට පස්සේ නිගණ්ඨ පැවිදි ශ්‍රාවකයෝ රණ්ඩු කරනවා වාද විවාද කරනවා ඒ නිසාම ගිහි නිගණ්ඨ ශ්‍රාවකයෝ පවා බොහෝ අපහසුතාවලට පත් වෙලා ඉන්නවා කියන කාරණාව කවුද දැනගන්නේ චුන්ද සමනුද්දේශ ස්වාමින් වහන්සේ මේ චුන්ද සමනුද්දේශ ස්වාමින් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ගැන සඳහන් වෙනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ කනිටු සොහොයුරා. සරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කාලේ කනිෂ්ඨ සහෝදරයා. බාල සොහොයුරා තමයි චුන්ද සමනුද්දේශ ස්වාමින් වහන්සේ. ඉතින් චුන්ද සමනුද්දේශ ස්වාමින් වහන්සේ අර නිගණ්ඨනාත පුත්යන් වහන්සේ හා සම්බන්ධ විස්තරය දැනගෙන ආනන්ද ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ කාරණා කියනවා. ආනන්දයන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රවරයා මිය ගියාට පස්සේ මෙන්න මෙහෙම ගැටලුකාරී තත්වයක් ඇති වෙලා සියලු විස්තර පවසනවා. දෙදෙනා වහන්සේම බුදුරජාණන් වහන්සේ වෙත එළඹ මේ ගැන භාග්‍යතුන් වහන්සේවත් දැනුවත් කරනවා. ආනන්ද ස්වාමින් වහන්සේත් චුන්ද සමනුද්දේශ ස්වාමින් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඒ කරුණ ගැන හෙළිදරව් කිරීම කරනවා. ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවසනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම தත්වයක් උදා වෙලා. මොකද්ද తত্ত্বය? නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ මිය ගිහිල්ලා මිය ගියාට පස්සේ ඒ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයාගේ පැවිදි ශ්‍රාවකය වාද විවාද කරනවා. මම තමයි හරියටම නිගණ්ඨයන් වහන්සේගේ ඒ නිගණ්ඨනාත බුත්තයන් වහන්සේගේ ධර්මය මමයි හරියටම දන්නේ. මේකයි හරි ධර්මය. මම කියන දෙයමයි හරි. ඔයා මොනවද දන්නේ? ආදී වශයෙන් ඒ අය වාද විවාද කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ නිගණ්ඨනාථ පුත්යන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පවා බොහෝම අපහසුතාවටපත් වෙලා ඉන්නේ. මොකද Tamanට පිළිටක් නැහැ. බොහෝම කලකිරීමෙන් තමයි මේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව පවා කටයුතු කරන්නේ කියන කාරණාව ඔන්න භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරනවා. මොකද්ද කරන ඉල්ලීම? භාග්‍යතුන් වහන්සේ මට මෙවන් සිතක් පහළ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංගුණ කෙරෙහි විවාද නූපදීවා. ඒ විවාද බොහෝ දෙනාට දුක් පිනිස වන හේිනි. භාග්‍යතුන් වහන්සේ බලන්න මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ සඳහන් කරන්නේ? අනේ භාග්‍යතුන් වහන්සේ මට හිතෙනවා ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ස්වාමීන් වහන්සේලා අතර මෙහෙම තත්වයක් ඇති වෙයිද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එහෙම දෙයක් නම් වෙන්න එපා. මට මෙහෙම හිතනවා කියලා සඳහන් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ. නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ මිය ගියාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව රණ්ඩු කළා, වාදිවාද කළා. අනේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පිරිනවන් පෑවට පස්සේ නම් එහෙම තත්වයක් ඇති වෙන්න එපා කියලා මට හිතෙනවා. ඔන්න ඒ වෙලාවේ එහෙම සඳහන් කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා භාග්‍යතුන් වහන්සේ මට එහෙම හිතෙන්නේ ඒ විදිහට ඔබ වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ස්වාමින් වහන්සේලා වාද විවාද කළොත් ඒක බොහෝ දෙනාට දුක් පිණිස හේතු වෙනවා. අන්න ඒ නිසයි මට එහෙම හිතෙන්නේ කියලා සඳහන් කරනවා. අපි බලමු භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මොන වගේ පිළිතුරක් ලබා දෙයිද ආනන්දය මා විසින් දේශනා කරන ලද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය යන ධර්මයන් කෙරෙහි භින්න වාද වූ දෙමහන කෙනෙකුද දැක්කේද? භාගතුන් වහන්සේ අහනවා දැන් අර පිළිවෙලින් කියාගෙන ගිය කාරණාත් එක්ක මේ පින්වුතුන්ට මතක් වෙන්න ඇති සතර සතිපට්ඨාන සතරක් සම්‍යක් ප්‍රදාන ආදී මොනවාද මේ කාරණා? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ධර්මය අවබෝධ කරගන්න උදව් වෙන 37ක් වූ ධර්මතා. බෝධිපාක්ෂික අවබෝධයට නැඹුරු වූ ධර්මතා 37. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග සහ ආරෂ්ඨායික මාර්ගය. භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් විමසනවා ආනන්දය මා විසින් දේශනා කරන ලද මේ සතර සතිපට්ඨාන ආදී ධර්මය කෙරෙහි විවිධ මතදරන ස්වාමින් වහන්සේලා දෙන්නෙක් දැක්කද? ඔන්න අහනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට පැවසුවානේ. භාගතුන් වහන්ස. ඔබ වහන්සේගේ ඇවෑමෙන් ඔබ වහන්සේ පින්වන් පෑවට පස්සේ ස්වාමින් වහන්සේලා අතරනම් වාද විවාද නූපදීවා. මට මෙහෙම හිතුණා කියලා කිව්වනේ. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ අහනවා ආනන්ද මා විසින් දේශනා කරන ලද මේ සතර සතිපට්ඨාන ආදී ධර්මයන් ගැන මත දෙකක් තියෙන ස්වාමින් වහන්සේලා දැකලා තියෙනවා. මා විසින් දේශනා කරන ලද සතර සතිපට්ඨාන ආදී ධර්මයන් ගැන විවිධ මතදරන ස්වාමින් වහන්සේලා ඔයාට හම්බෙලා තියෙනවද? ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නැත. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා මම එහෙමනම් දැක්කේ නෑ භාග්‍යතුන් වහන්සේ. ඔබ වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨාන ආදී ධර්මතා ගැන වෙනස් මතදරන ස්වාමින් වහන්සේලා නම් මම තාම දැක්කේ නෑ. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ නැවත වතාවක් පවසනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පින්වන් පෑවට පස්සේ ජීවිකාව පවත්වා ගැනීම නිමිති කරගෙන එහෙම නැත්නම් ශික්ෂාපද නිමිති කරගෙන දැන් ඔන්න ආනන්දයන් වහන්සේ තව කාරණාවක් කියනවා දැන් භාග්‍යතුන් වහන්සේ කියවනේ ආනන්ද තාම මම දේශනා කරපු ධර්මයේ පිළිබඳ වෙනස් මත දරන ස්වාමීන් වහන්සේලා නැහැ ආනන්දයන් වහන්සේගෙන් මේ ගැන විමසා දැනගත්තා ආනන්දයන් වහන්සේට මේක තේරුම් කරලා දුන්නා ඊළඟට ආනන්දයන් වහන්සේ විමසනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය ගැන නෙමෙයි. වෙනත් කාරණා ගැන ස්වාමින් වහන්සේලා අතර විවාද උපදින්න පුළුවන්. මොනවාද වෙනත් කාරණා? ජීවිකාව පවත්වා ගැනීම නිමිති කරගෙන. එහෙම නැත්නම් තවත් කාරණාවක් ශික්ෂාපද නිමිති කරගෙන ස්වාමින් වහන්සේලා අතර වාද විවාද නූපදීවා. ඔන්නව සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානාදී ධර්මයන් ගැන වාද විවාද නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ වෙනත් කාරණා සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා අතර මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ශික්ෂාපද ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ආජීවය ස්වාමීන් වහන්සේලාගේ සිව්පස් සපයා ගැනීම අර සතර සතිපට්ඨානාදී ධර්මතා හැර වෙනත් කාරණා සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේලා අතර වාද විවාද ඇති නොවේවා කියලත් මට හිතෙනවා. ඔන්නෝම සඳහන් කරනවා. ඒ වෙලාවේ ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ජීවිකාව හෝ ඒ ශික්ෂාපද පිළිබඳ ස්වාමින් වහන්සේලා අතර වාද විවාද ඇති වුණොත් ඒක අල්ප මාත්‍රියයි. ඒක එච්චර ගණන් ගන්න ඕන එකක් නෙමෙයි. නමුත් මාර්ගය ප්‍රතිපත්තිය පිළිබඳ වාදිවාද ඇති වුණොත් ඒකනම් බොහෝ දෙනාට දුක් පිණිස පවතිනවා. ආනන්දයන් වහන්සේට පැහැදිලි කරනවා ආනන්ද ස්වාමින් වහන්සේලාගේ ශික්ෂාපද හෝ වේවා උන්වහන්සේලාගේ ජීවිකාව පිළිබඳව හෝ වේවා මත ගැටුම් ඇති වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේලාගේ විනය කාරණා ශික්ෂාපද ඒව ගැන උන්වහන්සේලා වාද විවාද කිරීමට වඩා අර සතර සතිපට්ඨාන ආදී ධර්මයන් ගැන වාදිවාද ඇති වුණොත් ඒක නම් බොහෝ දෙනාට දුක් පිණිස පවතිනවා. දැන් පින්වතුන්ටත් තේරෙයි මේ කාරණා අහන් ඉන්නකොට ඇත්තටම මොකද්ද මේ භාගතුන් වහන්සේ පවසන්නේ? නිර්වාණගාමී ප්‍රතිපදාව පිළිබඳ ස්වාමීන් වහන්සේලා අතර විවිධ මත ඇති වුණොත් වාද විවාද ඇති වුණොත් එතකොට ඔන්න නිවන් මඟ වැහෙනවා. එතකොට සසර දුක් වලින් එතර වෙන්න සියලු සංසාර දුක් නිමා කරන්න තියෙන මාර්ගය පිළිබඳ වාද විවාද ඇතිවීම තමයි බොහෝම භයානක කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉන් අනතුරුව බලන්න දේශනාව ඉදිරියට ගලාගෙන යන හැටි භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ආනන්දයන් වහන්සේට යම්කිසි කාරණා ටිකක් සඳහන් කරනවා. ආනන්ද විවාද මූලයෝ හයකි. ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ අර අපි මුලින් මතක් කරගත්ත කාරණා ටික විස්තර විභාග කරනවා. මේ සාමගාම සූත්‍රය තුල භික්ෂුන් වහන්සේලා හා සම්බන්ධ විනය කාරණා කීපයක්ම ඇතුළත් වෙනවා. ඔන්න දැන් මේ කාරණා ටිකෙන් ටික හම්බෙන තැන. ආනන්දය වාද ඉපදීමට මුල් වෙන කාරණාවෝ හයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා අතර වාදි වාද ඇති වෙන්න බලපාන කාරණා හයක් තියෙනවා. මොකද්ද මේ භාගතුන් වහන්සේ කියන කාරණා හය? කෝදනෝ හෝති උපනාහි. කිපෙන සුළු වූයේ බද්ද වෛර ඇත්තේ. මොන භාගතුන් වහන්සේ සඳහන් කරන පළවෙනි කාරණාව. කිපෙන සුළු බද්ද වෛර ඇති ස්වභාවය තිබුණොත් ඔන්න ඒ ඒ වගේ තත්වයක් Tamange හිතේ තිබුණොත් නිතර කිපෙනවා. කිපෙන සුළුයි. බද්ද වෛර ඇත්තේ. බැඳිච්ච සාමාන්‍ය තරහ නෙවෙයි මේ. තරහ හිතේ තියාගෙන නැවත නැවත මෙනෙහි කරලා බද්ධ වෛරය දක්වා මට්ටමටපත් කරගත්ත ඒ වගේ තත්වයක් හිතේ තිබුණොත් අන්න වාද විවාද ඉදීමට මුල් වෙන එක කාරණාව. ඒ විදිහට කිපෙනසුළු බද්ධ වෛරය ඇති තත්වයේ හිටියොත් එයා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් දක්වන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි එයාගේ ගෞරවයක් නැහැ. සංඝයා කෙරෙහි එයාගේ ගෞරවයක් නැහැ. ඒ විතරක් නෙමෙයි එයා ශික්ෂාපද පරිපූර්ණ කරගන්න උනන්දු වෙන්නේ නැහැ. ඔන්නෝම සඳහන් කරනවා පළවෙනි කාරණාව. ආනන්දයන් වහන්සේට භාගතුන් වහන්සේ විස්තර කරනවා ආනන්දය වාද විවාද උපදින්න බලපාන කාරණා හයෙන් මෙන්න පළවෙනි එක. කිපෙන සුළු වූයේ බද්ද වෛර ඇත්තේ. ඊළඟට දෙවෙනි කාරණාව මක්ඛී හෝති පලාසි. ಗುಣමකු වූයේ ඒ වගේම උසස් අය සමග තමා සම කරන ස්වභාවයෙන් යුක්ත වූයේ. දැන් පින්වත්නි බොහෝම වැදගත් කාරණා ටිකක් මේ විස්තර වෙන්නේ. දෙදෙනෙක් අතර එහෙම නැත්නම් 32ක් අතර වාද විවාද ඇති වෙන බලපාන මූලික කාරණා මේ. මේ කාරණා තිබුණොත් කෙනෙක් තුළ වාද විවාද ඇති වෙනවා. මේ කාරණා තිබ්බේ නැත්නම් වාද විවාද ඇති වෙන්නේ නැහැ. මුලින්ම කියවුණා මොකද්ද පළවෙනි කාරණාව? කිපෙන සුළුයි නම් නිතර කිපෙනවා. සහ බද්ධ වෛර. වෛරය හිතේ තියාගෙන ඉන්නවා. කාලයක් තිස්සේ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් එවැනි පිරිස් අතර වාද විවාද ඇති වෙන ස්වභාවයක් තියෙනවා. එවැනි මානසිකත්වයක් තියෙන භික්ෂුන් වහන්සේලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ ගෞරව කරන්නේ නැහැ. සහ ශික්ෂාවෙහි පරිපූර්ණකාරී වෙන්නේ නැහැ. මැනවින් සිල් රකින්නේ නැහැ එවැනි අය. එවැනි ස්වාමීන් වහන්සේ. ඊළඟ දෙවෙනි කාරණාව ಗುಣමකුයි. මක්කි ಗುಣමකු චරිත. ගුණය මකනවා. අනිත් අයගේ ගුණය වහලා දානවා. ಗುಣමකු ස්වභාවයෙන් යුක්තයි. සහ උසස් අය සමග තමා සම කරන්න යනවා. තමාට වඩා උසස් ගතිගුණ තියෙන අයත් එක්ක තමන්ව සම කරලා දක්වන්න උත්සාහ කරනවා. පලාසි. ඔන්න ඔය මානසිකත්වයේ තියෙනවා නම් එවැනි භික්ෂුන් වහන්සේලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට ගෞරව කරන්නේ නැහැ. හරියට සීලය තුල පිළිටන්නේත් නැහැ. ඔන්න ඔය தත්වයක් ස්වාමීන් වහන්සේලා අතර වාදි වාද ඇති වෙන්න බලපානවා. ඒ දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව ඉස්සුකුයි හෝති මච්චරි. ඉස්සුකී හෝති මච්චරි. ඉස්සුකී කිව්වේ ඊර්ෂ්‍යාව, මච්චරි කිව්වේ මසුරුකම. ඔන්න තුන්වෙනි කාරණාව දැන් මේ තියෙන යුගල වශයෙන්. කාරණා හයක් තියෙනවා යුගල වශයෙන්. යුගල වශයෙන් තමයි මේ වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා 6. එතකොට තුන්වෙනි වතාවට සඳහන් වෙන්නේ තුන්වෙනි කාරණා විදිහට ඉස්සුකී හෝති මච්චරි ඊර්ෂ්‍යාව සහ මසුරුකම. ස්වාමින් වහන්සේ කෙනෙක් තුල ඊර්ෂ්‍යාව තිබුණොත් එහෙම නැත්නම් ඊළඟ කාරණාව මසුරුකම තිබුණොත් ඔන්න ලක්ෂණ තිබුණොත් එවැනි මානසිකත්වයක් තිබුණොත් ත්‍රිවිධ රත්ණයට යාගේ ගෞරවයක් ඇති වෙන්නේ නැහැ සහ හරියට යා සීලය තුල පිහිටන්නේ නැහැ. එවැනි මානසිකත්වය වාද විවාද ඇති වෙන බලපාන මූලික කාරණාවක්. ඊළඟ හතරවෙනි කාරණාව සටෝ හෝති මායාවි. සටෝ හෝති මායාවි. සත කිව්වේ කපටි බව මායාවී කිව්වේ මායා සහගතයි. බොරුවට මවලා පෙන්නනවා. බොරුවට මවලා පෙන්නනවා. හැබැයි ඇත්තට මෙවැනි තත්වයක් නැහැ. සමහරට වංචාකාරී විදිහට හැසිරෙනවා. වැරද්ද කරලා මුකුත් දන්නේ වගේ ඉන්නවා. අන්න මායාව. මවා පෙන්නනවා. කපටි සහ මායා සහගත මානසිකත්වයක් තියෙනවා නම් එවැනි ස්වාමින් වහන්සේලා ත්‍රිවිධ රත්නයට ගෞරව නැතිව වාසය කරනවා. ඒ වගේම සීලය තුල මනාව පිහිටන්නේත් නැහැ. මෙන්න මේ කාරණාවත් වාදිවාද ඇති වෙන්න මුල් වෙන කාරණාවක්. ඊළඟට පස්වෙනි කාරණාව පාපිච්චෝ හෝති මිච්ඡා දිට්ඨි. පාපිච්ච කිව්වේ පවට කැමති. පාපිච්ච. පවට කැමති. මිච්ඡා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටිකයි. පවට කැමති ස්වභාවයෙන් යුක්තයි සහ මිත්‍යා දෘෂ්ටිකයි නම් ඔන්න ඒ මානසිකත්වයත් වාද විවාද ඇති වෙන්න බලපානවා. මූලික කාරණා හයෙන් එකක්. අවසාන කාරණාව සන්දිට්ඨි පරාමාසී හෝති ආදානගාහි දුප්පටි නිස්සග්ගි. ඒක ටිකක් දිගට සඳහන් වෙනවා. සම්දිට්ඨි පරාමාසී හෝති ආදානගාහි දුප්පටි නිස්සග්ගි. ඒතකොට සිංහල අර්ථ සපයනවා මුදවාලිය නොහැකි ලෙස සිය දෘෂ්ටිය පරාමර්ශණය කරන සුළු. වැරදි දෘෂ්ටියක් අරගෙන වැරදි මතවාදයක් අරගෙන ඒ තුල දැඩිව එල්බගෙන ඉන්නවා. ඔන්න ඔය මානසිකත්වයේ තියෙන ස්වාමින් වහන්සේ නමක් හිටියොත් වාද විවාද කරන්නම තමයි යන්න බලන්නේ. වාද විවාද සිද්ධ වීමට බලපාන මූලික කාරණා හයෙන් ඔන්න අවසාන හයවෙනි කාරණාව ඔන්න ඕක. වැරදි දෘෂ්ටියක් අරගෙන ඒක ඇලී ගලී ඉන්නවා. එහෙනම් පින්වත් ඔන්න කාරණා හය කියවුණා. එදා භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට සඳහන් කරනවා ආනන්දය මෙන්න මේ ලක්ෂණ හය තිබුණොත් වාද විවාද උපදිනවා. එතකොට මේ කාරණා හැයට පොදුවේ සඳහන් කරනවා විවාද මූලයෝ. වාද විවාද මත ගැටුම් ඇති වෙන්න බලපාන මූලික කාරණා හය. එහෙනම් හොඳට මේ කාරණා දැනගන්න ඕනේ අපි. ස්වාමින් වහන්සේලාට මේ කාරණා දේශනා කළේ ස්වාමින් වහන්සේලා හා සම්බන්ධ විනය කාරණා හැටියට. නමුත් පින්වතුන් කල්පනා කරලා බලන්න. සමාජයේ මත ගැටුම් වාද විවාද ඇති වෙන්නේත් මේවා තියෙන නිසා තමයි. මොනවාද මේ காரணා හය? කිපෙන සුළු වූයේ බද්ධ වෛර ඇත්තේ. ඔන්න පළවෙනි ලක්ෂණය. දෙවෙනියට ಗುಣමකෝයේ උසස් අය සමග තමා සම කරන්න යන්නේ. තුන්වෙනි කාරණාව ඊර්ෂ්‍යාව සහ මසුරුකම් ඇත්තේ. ඉතින් හොඳට සමාජයත් එක්ක ගලපලා බලනකොට තේරෙනවා ඊර්ෂියාව මසුරුකම තියෙනවා නම් ගැටුම් ඇති වෙන්න මූලික කාරණාවක්ම තමයි. කපටි වූයේ මායාසහගත වූයේ. කපටි මවල පෙන්වන ලක්ෂණයෙන් යුක්ත මානසිකත්වයක් තිබුණත් ඔන්න විවාද මත ගැටුම් ඇති වෙන්නේ ඒක මූලික කාරණාවක්. පාපිච්චෝ හෝති මිත්‍යා දිට්ඨි පවට කැමති මිත්‍යා දෘෂ්ටිකයි. වැරදි දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. පවට ආසයි. වැරද්දට කැමතියි. ඉතින් එවැනි මානසිකත්වයක් තියෙනවා නම් කොහොමත් වාද විවාද මත ගැටුම් ඇති වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඊළඟ අවසාන කාරණාව සඳහන් වෙන්නේ වැරදි දෘෂ්ටියක් අරගෙන ඒකෙන් අයින් කරගන්න අමාරු මට්ටමට ඒ මිත්‍යා දෘෂ්ටියම ඇලී ගැලී වාසය කරනවා. ඔන්න ඔය කියන කාරණා 6. ඔන්න ඔය කියන විවාද මූල 6 තියෙනවා නම් වාද විවාද ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. තවදුරටත් විස්තර කරලා තියෙනවා මෙන්න මේ විවාද මූලය 6 කෙනෙක් තුල තිබුණොත් ශාස්ත්‍රුන් වහන්සේට එයා ගෞරව කරන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිවයි එයා වාසය කරන්නේ. ඒ වගේම මේ කාරණා 6 කෙනෙක් තුල තිබුණොත් එයා ධර්මයට ගෞරව කරන්නේ නැහැ. සංඝයාට ගෞරව කරන්නේ නැහැ. ශික්ෂායෙහිදු පරිපූර්ණකාරී නොවේ. එයාට හරියට සීලය තුල පිළිටන්න බෑ. එහෙනම් පින්වත්නි ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ. අපි කවුරුත් කැමති නෑ සීලය තුල නොපිහිටා ඉන්න. අපි කවුරුත් කැමති නෑ ත්‍රිවිධ රත්නය පිළිබඳ ගෞරවය අපේ හිතෙන් නැති වෙනවට. මොකද මේ ධර්මය තුල ඉහළ ප්‍රතිඵල කරා ළඟා වෙන්න නම් සසර දුක් නිමා කරන්න නම් ත්‍රිවිධ රත්නය පිළිබඳ ගෞරවයක් තියෙන්න ඕනේ අපිට. ඒ වගේම සීලය තුල මනාව පිහිටන්න ඕනේ. මේ කාරණා හය තිබ්බොත් නම් ඒකට බාධායි. ඒ නිසා මේ කාරණා හය දුරු කළ යුතුයි කියලා ඔන්න හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට ඉදිරි කාරණාවලට අපි තවදුරටත් අවධානය යොමු කරමු. ওই විදිහට ඔන්න භාගතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට වාද විවාද ඉපදීමට මුල් වෙන කාරණා 6 විවාද මූලය 6 පැහැදිලි කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය කාරණා හය තිබුණොත් සංඝයා කෙරෙහි විවාද උපදිනවා. ඒක බොහෝ දෙනාට දුක් පිණස හේතු වෙනවා. ආනන්දය තෙපි මෙබඳු විවාද මූලයක් තමා තුල හෝ අනෙක් කෙනෙක් තුල දැක්කොත් ඒ පාපක වූ විවාද මූලයාගේ ප්‍රහාණය පිණිස මතු නූපදීම පිණිස උත්සාහ කරන්න පිළිපදින්න. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදය. එදා ආනන්දයන් වහන්සේටයි මේ අවවාදය දෙන්නේ. නමුත් පින්වත්නි හිතන්න මේ අවවාදය දෙන්නේ ආනන්දයන් වහන්සේට විතරක් නෙමෙයි. ස්වාමින් වහන්සේලා වන අපට ගිහි උදවිය වන මේ පින්වතුන්ටත් එක්කමයි. මොකද්ද අවවාදය? ආනන්දය තෙපි මෙබඳු විවාද මූලයක් තමා තුල හෝ වෙන කෙක තුල දැක්කොත් අර මුලින් කිව්ව කාරණා හය කිපෙන සුළු බද්ධ වෛර ඇත්තේ. කවුරු හරි කෙනෙක් තුල දැන් මුලින්ම සඳහන් වෙන්නේ තමා තුල. ඊට පස්සේ තමයි වෙනත් කෙනෙක් තුල. එහෙනම් පින්වත්නි ඔන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදය තමා තුල මේ කාරණා හය තියෙනවා නම් අයින් කරගන්න. ප්‍රහාණය මතු නූපදීම පිණිස උත්සාහ කරන්න. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදය. තමා තුල මෙන්න මේ ලක්ෂණ හය තියෙනවා නම් කිපෙන සුළුයි බද්ධ වෛර ඇත්තේ ಗುಣමකෝයේ උසස් අය සමග තමා සමකරණුයේ ඊර්ෂ්‍යා මසුරුකම් ඇත්තේ හතරවෙනි කාරණාව කපටි වූයේ මායාසහගත වූයේ පස්වෙනි කාරණාව පවට කැමති වූයේ මිත්‍යා දෘෂ්ටික වූයේ අවසාන කාරණාව මුදවාලිය නොහැකි ලෙස තම දෘෂ්ටිය තුල පරාමර්ශණය කරනු සුළු වූයේ වැරදි දෘෂ්ටිය තුල ඇලී ගැලී එල්බ වාසය කරන සුළු වූයේ. මෙන්න මේ කාරණා හය තමා තුල තියෙනවා නම් අයින් කරගන්න. ප්‍රහාණය කරන්න. මතු නූපදීම පිණිස පිළිපදින්. එහෙම දේශනා කළා. ඊළඟට ඒ විදිහට තමා තුල තියෙනවා නම් මේ කාරණා හය අයින් කරගන්න උත්සාහ කරන්න කියලා දේශනා කරලා ඊළඟට තවත් වැදගත් කාරණාවක් දේශනා කරනවා. අන්‍යයන් තුල මේ කාරණා තියෙනවා නම් අයින් කරගන්න එයාට උදව් කරන්නේ. බලන්න මේ භාගතුන් වහන්සේගේ දේශනාව. මුලින්ම තමා තුළ තියෙනවා නම් අයින් කරගන්න පිළිපදින්න කිව්වා. මේ කාරණා 6 ඊට පස්සේ අන්‍යයන් තුළ තියෙනවා නම් මේ කාරණා 6 ඒ අයට ඉවත් කරගන්න සහයෝගය දෙන්න කියලා දේශනා කළා. ඔන්න ඒ විවාද මූලයෝ 6. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ආනන්දය මේ අධිකරණයෝ හතරකි. ඔන්න දැන් ඊළඟ කාරණාව. විවාද මූලයෝ හයක්. වාද විවාද ඉදීමට මුල් වෙන කාරණා හයක් සඳහන් කරපු භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා හය දුරු කරගන්න කියලා අවවාද කරපු භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ইহත විවාද මූල 6 නිසා උපන් වාදය ইহත විවාද මූල 6 නිසා ඇතිවෙන නඩුව මෙන්න මෙහෙම ආකාර හතරයි ඔය විදිහට වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා හය තිබිලා මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බලන්න භාගතුන් වහන්සේගේ නුවණ. උන්වහන්සේගේ අවබෝධය. මුලින් කිව්ව අර විවාද මූල 6 කෙනෙක් තුල තිබුණොත් ස්වාමීන් වහන්සේලා අතර මේවා තිබුණොත් මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා සඳහන් කරන්නේ අධිකරණ 4. අධිකරණ කියන්නේ නඩුව, විවාදය, විනිශ්චය කළ යුතු කාරණාව කියන අදහස. අධිකරණය. අධිකරණ හතරකි. ආනන්දය මේ අධිකරණ හතරකි. නඩු ආකාර හතරයි. අර මුලින් කිව්ව වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා හය තුන තිබුණොත් ඒ මූලික කාරණා හය තිබුණොත් කෙනෙක් තුළ මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ආකාර හතරයි. විවාදාධිකරණය අනුවාදාධිකරණය ආපත්තාධිකරණය සහ කිච්ඡාධිකරණය ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු ආකාර හතරයි. ඒවා දැනගන්න ඕනේ. ස්වාමින් වහන්සේලා විශේෂයෙන් දැනගන්න ඕනේ. ගිහි උදවියත් මේ කාරණා දැනගන්න ඕනේ. ස්වාමින් වහන්සේලාට ඒ කටයුතු පහසු කරගන්න. ස්වාමින් වහන්සේලාට මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න සහයෝගය දෙන්න. මෙන්න මෙහෙමයි ස්වාමින් වහන්සේලා ඇති වෙන ඒ ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු ප්‍රශ්න ආකාර හතර. පළවෙනි එක විවාදාධිකරණය. ඒක විස්තර කරලා තියෙනවා ධර්මය අධර්මය යනාදී කාරණා 18ක් හේතු වෙලා භික්ෂුන් වහන්සේලා අතර ඇතිවන වාද විවාද. විවාදාධිකරණය. ඔන්න ස්වාමින් වහන්සේලා අතර ධර්මය අධර්මය ආදී කාරණා 18ක් විස්තර කරනවා. විනය පිටකයේ දීර්ඝ විස්තර තියෙනවා මේ සම්බන්ධයෙන්. නමුත් දල අදහසක් මේ වෙලාවේ අපි ඇති කරගමු කාලානුරූපව. ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු ආකාර හතරයි. ඒ අතරින් මුලින්ම සඳහන් වෙනවා විවාදාධිකරණය. ධර්මය අධර්මය ආදී කාරණා පිළිබඳ වාද විවාද. ඔන්න එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ධර්මය අධර්මය. දැන් මේ කාලේ මේ වගේ වාද විවාද තියෙනවා. විවාදාධිකරණය. ඒ වගේම ඊළඟට අනුවාදාධිකරණය. සීල ආචාර දෘෂ්ටි ආජීව ආදී විපත්තියෙන් වාද කරන්නවුන්ගේ කීම් චෝදනා. අර මුලින් විවාදාධිකරණය කිව්වේ ධර්මය අධර්මය ආදී පිළිබඳ වාද විවාදනේ. මේකයි ධර්මය. මේක අධර්මය. තව කෙනෙක් කියනවා නෑ නෑ. ඒක ධර්මය නෙමෙයි ආදී වශයෙන් උන ධර්මය පිළිබඳව වාද විවාද කරන ස්වාමීන් වහන්සේලා. එහෙම නඩුවක් තියෙන්න පුළුවන්. විවාදාධිකරණය. අනුවාදාධිකරණය යටතේ විස්තර කරන්නේ ස්වාමින් වහන්සේලා එකිනෙකාට චෝදනා කරගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා අතර ඇතිවන ප්‍රශ්න ආකාර හතර මේ විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා එකිනෙකාට චෝදනා කරගන්න පුළුවන් සීලය හා සම්බන්ධයෙන්. ඔයා මේ සීලය ඛණ්ඩනය කළා. ඔබ වහන්සේ මේ සිල්පදයේ කැඩුවා. අන්නේ විදිහට චෝදනා කරගෙන ඔන්න ස්වාමීන් වහන්සේලා අතර නඩු හබ ඇති වෙන්න පුළුවන්. ඒ අනුවාදාදීකරණය. ඊළඟ ආපත්තාදීකරණය පරාජිකා ආදී සප්ත ආපත්‍ති ස්කන්ධ. ස්වාමින් වහන්සේලා අතර ස්වාමින් වහන්සේ කෙනෙක් තුල පරාජිකාවටපත් වීම සංඝාදිශේෂ ඒ වගේම තුල්ලච්චේ පාචිත්තිය පාටිදේශනීය දුක්කට දුබ්භාසිත ආදී වශයෙන් දීර්ඝව සඳහන් වෙනවා. ඒතකොට දල වශයෙන් අදහසක් ඇති කරගන්න පුළුවන් මේ පින්වතුන්ට ස්වාමින් වහන්සේලා අතර ඇවතක් සිද්ධ වුණා. ආපත්‍යක්. සරලව කිව්වොත් ස්වාමින් වහන්සේ නමක් අතරින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි. ඒ විදිහේ වැරද්දක් සිද්ධ වුණොත් ඒ වැරදි හා සම්බන්ධයෙන් ඇතිවන නඩුව මොකද්ද? ආපත්තාධිකරණය. ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු හබ ආකාර හතරක් තමයි මේ විස්තර කරන්නේ. අවසාන වශයෙන් කිච්ඡාධිකරණය. සංඝයාගේ අපලෝකන ආදී සතර කර්මයන්ගේ කිරීම. ස්වාමීන් වහන්සේලා හා සම්බන්ධ තවත් කාරණා කීපයක්. එතකොට ඔන්න ඒ කියන කාරණා හතර තමයි දීර්ඝ විස්තර කරන්නේ. එතකොට දල වශයෙන් අපිට අදහසක් ඇති කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කරන ආනන්දයන් වහන්සේට ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න. ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු මෙන්න මෙහෙම ආකාර හතරයි. ස්වාමීන් වහන්සේලා ධර්මය අධර්මය පිළිබඳ කරන වාද විවාද හින්දා නඩු ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා එකිනෙකාට චෝදනා කර ගැනීම නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වගේම ස්වාමීන් වහන්සේලා අතරින් වැරදි සිද්ධ වෙලා ශික්ෂාපද ඛණ්ඩණය වීම සිද්ධ වෙලා ඒ විදිහේ ගැටලුකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන් සහ ස්වාමින් වහන්සේලා අතර සිද්ධ කරන මූලික කටයුතු තියෙනවා ස්වාමීන් වහන්සේලා අතර සිද්ධ කරන්න ඕන කටයුතු කරන්න ඕන විදි තියෙනවා. විවිධ විනය කරුණු. ඒහා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ওই විදිහට සඳහන් කරනවා. එහෙනම් ඔන්න මුලින්ම භාග්‍යතුන් වහන්සේ වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා හයක් දේශනා කළා. ඊළඟට ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු හබ ආකාර හතරක් දේශනා කළා. ඊළඟට ආනන්දය මේ අධිකරණ සමතයෝ හතකි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහේ නඩු ඇති වුණොත් විසඳන්න පුළුවන් ආකාර හතක් තියෙනවා. බලන්න භාගතුන් වහන්සේගේ මේ පිළිවෙල. උන්වහන්සේ මුලින්ම ආනන්දයන් වහන්සේට සඳහන් කළේ මොකද්ද? වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා 6. ඊට පස්සේ දේශනා කළා ඒ මූලික කාරණා නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ආකාර 4. ඊළඟට දේශනා කරනවා ඒ ඇතිවන ප්‍රශ්න විසඳන්න පුළුවන් ආකාර හතක්. ප්‍රශ්න ඇති වුණොත් මෙන්න මෙහෙම විසඳන්න කියලා ආකාර හතක් දේශනා කරනවා ස්වාමීන් වහන්සේලා අතර ඇතිවන ප්‍රශ්න වලට. එතකොට ඔන්න දැන් පින්වත්නි අපි සාමාන්‍යයෙන් දන්නවනේ නඩුකාර හාමුදුරු ශ්‍රේෂ්ඨාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ දිසා අධිකරණ මේ සාමාන්‍යයෙන් තියෙන අපේ රටේ පවා තියෙන මේ නඩු විසඳන ක්‍රම සහ නඩු විසඳීම හා සම්බන්ධ වචන නෙමේවා. මහේස්ත්‍රාත් අධිකරණය කියනවා, නඩුකාර හාමුදුරුවෝ කියනවා ආදී වශයෙන් තියෙනවා. නීති පොත, නීතිඥවරු මෙන්න ස්වාමින් වහන්සේලා හා සම්බන්ධ වචන ටික. ස්වාමින් වහන්සේලා හා සම්බන්ධව ඇතිවන ප්‍රශ්න ගැටලු නඩු හා සම්බන්ධ දේශනා තමයි මේ බුද්ධ භාෂිතය සාමගාම සූත්‍රය තුළින් විස්තර කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව අධිකරණ තත්වයන් තමයි මේ විස්තර කෙරෙන්නේ. හොඳට අධ්‍යයනය කළොත් වර්තමාන නීති පද්ධතියට ගලප ගන්න පුළුවන් කාරණා එළිදරව් වෙනවා. ඊළඟට අපි කාලානුරූපව කෙටියෙන් ඉදිරි කාරණාත් සාකච්ඡා කරමු. ඔන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා නඩු සංසිඳවන්න පුළුවන් ආකාර හතක්. අධිකරණ සමතයෝ කියලා තමයි ඒව විස්තර කරන්නේ. අධිකරණ සමත හත. නඩු විසඳන ක්‍රම හත. මේ කියන්නේ ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන ප්‍රශ්න වලට. සම්මුඛා විනය, සති විනය, අමෝල්හ විනය, පටිඤ්ඤාත කරන, යේබුහ්‍ය සිකා, තස්ස පාපීය සිකා, තිනවත් තාරක ඔන්න පාලියෙන් සඳහන් වෙන කාරණා හත. නඩු විසඳන ආකාර හත. එතකොට කෙටියෙන් විස්තර කරගමු. සම්මුඛා විනය. ස්වාමීන් වහන්සේලා අතර ගැටලුවක් ඇති වුණොත් ඔන්න විසඳන්න පුළුවන් එක ආකාරයක් සම්මුඛා විනය. මොකද්ද සම්මුඛා විනය කියන්නේ? අධිකරණය සංසිඳවිය හැකි සංගයා රැස්වීම ඔන්න සඳහන් වෙනවා අධිකරණයේ සංසිඳිය හැකි සංඝයා රැස්වීම ආදී කරුණු හතරක සහභාගීත්වයෙන් අධිකරණය සංසිඳ වීම. දැන් සම්මුඛායනය කියන වචන දිහාත් බලන්න සම්මුඛ කියන්නේ හම්බ වෙනවා. මුණ ගැහෙනවා. සම්මුඛ පරීක්ෂණය කියන්නේ ඒ වගේ තත්වයක්නේ. මුණ ගැහිලා කරන පරීක්ෂණයක්. සම්මුඛ. ඒකට සම්මුඛ වෙනවා කියන්නේ මුහුණට මුහුණ හම්බ වෙනවා වගේ අදහසක්. ඒකට සම්මුඛායනය කියන්නේ අධිකරණයේ සංසිඳිවිය හැකි සංගයා රැස්වීම ඒ වගේම තව දීර්ඝව සඳහන් වෙනවා ධම්ම සම්මුඛතා සංඝ සම්මුඛතා ආදී වශයෙන් දීර්ඝ විස්තර තියෙනවා දල අදහසක් ගන්න පුළුවන් අපිට ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ඒ ඇතිවෙච්ච ප්‍රශ්නය සාකච්ඡා කරලා විසඳන తত্ত্বය ස්වාමින් වහන්සේලා මෙතෙන්ද රැස්වීම අනිවාර්යයි එකතු වීම අනිවාර්යයි සම්මුඛා විනය ඔන්න ස්වාමින් වහන්සේලා අතර ගැටලුකාරී තත්වයක් ඇති වුණ විසඳන්න පුළුවන් එක ආකාරයක් සංගයා එකතු වී සාකච්ඡා කොට මේ ප්‍රශ්නේ විසඳීම සම්මුඛා විනය. ඊළඟට සති විනය. සති විනය කියන එක ටිකක් වෙනස් තත්වයක්. සීල විපත්තියකටපත් නොවන රහතන් වහන්සේ නමකට වෙනත් අය කරන අමූලික චෝදනාවන්ගෙන් නිදහස් වීමට ඔන්න ඒ වගේ තත්වයක්. මේක ටිකක් වෙනස් රහතන් වහන්සේ නමක් සම්බන්ධ වෙන අවස්ථාවක්. සමහර අය ඉන්නවා රහතන් වහන්සේලාට අමූලිකව චෝදනා කරනවා. අපි දන්නවනේ රහතන් වහන්සේ කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරපු උත්තමයාණන් වහන්සේ. නමුත් රහතන් වහන්සේලාටත් ඒ කාලේ චෝදනා කළානේ. නේද? ඒ වගේ කතාවස්තු තියෙනවා. රහතන් වහන්සේ නමකට කවුරු හරි අමූලික චෝදනාවක් කළොත් ඒ චෝදනාවෙන් නිදහස් වීමට උන්වහන්සේ අතින් එවැනි විපත්තියක් සිදුවීමට තරම් සිහිමුලාවක් නොමැති බව සහතික කිරීම. එතකොට සති විනය කියන්නේ කවුරු හරි කෙනෙක් රහතන් වහන්සේ නමකට වැරදි චෝදනාවක් කරොත් අමූලිකව චෝදනාවක් කරොත් ඔන්න සංඝයා වහන්සේලා එකතු වෙලා ඒ රහතන් වහන්සේට සති විනය සිද්ධ කරනවා. ඒ රහතන් වහන්සේව නම් කරනවා උන්වහන්සේ යටින් එවැනි විපත්තියක් සිදු වෙන්න තරම් සිහිමුලාවක් නොමැති බව සහතික කිරීම. මේ අසවල් ස්වාමින් වහන්සේට ඒ වගේ වැරද්දක් වෙන්න තරම් සිහිමුලාවක් නැහැ. උන්වහන්සේ යටින් මෙවැනි වැරද්දක් වෙන්න බෑ කියලා උන්වහන්සේව නම් කරනවා. සති විනය. මේ ශාසනය තුල තියෙන තවත් ක්‍රමයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා නඩුවක් ඇති වුණොත් ඔන්න ඔය වගේ රහතන් වහන්සේ නමකට අමූලික චෝදනා කරන විදිහේ නඩුවක් ඇති වුණොත් ඒක මෙහෙම විසඳන්න. කොහොමද? උන්වහන්සේව නම් කරන්න සංඝයා රැස් වෙලා උන්වහන්සේය ගැන අඳුනගෙන උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා දැනගෙන උන්වහන්සේව නම් කරන්න උන්වහන්සේව සහතික කරන්න මුන්වහන්සේට මුන්වහන්සේ යටින් එවැනි වැරද්දක් වෙන්න තරම් සිහිමුලාවක් නැහැ. එහෙම උන්වහන්සේව නම් කරන්න. ඒ වගේ නඩු අන්නේ විදියට විසඳන්න කියලා දේශනා කරනවා. ඊළඟට අමූල්හ විනය. එතකොට මොකද්ද මේ නඩු විසඳීම? මේ නඩු විසඳන ආකාර හතනේ. තුන්වෙනි එක අමූල්හ විනය. චෝදනා ලැබූ භික්ෂුව සිහිමුලාව සිටියේදී එම වරද සිදුවද සිහි නුමුලාව ඔහුගෙන් එම වරද සිදු නොවන බවට සහතික කිරීම. ස්වාමින් වහන්සේ නමක් අතින් වැරද්දක් වුණා නම් කවුරු හරි ඒ විදිහට චෝදනාවක් කළා නම් මෙන්න මේ අසවල් ස්වාමීන් වහන්සේ අතින් මේ වගේ වැරද්දක් වුණා. එතකොට ඔන්න ස්වාමීන් වහන්සේට එකතු වෙලා ඒ චෝදනාව සලකා බලලා අඳුර ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ සිහිමුලාව ඉද්දි ඒ වගේ වැරද්දක් සිද්ධ කරන කෙනෙක් නෙමෙයි. සිහිමුලා වෙලා ඉඳලා ඔන්න ඒ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේ අතින් මේ වගේ වැරද්දක් වෙලා තියෙන්නේ උන්වහන්සේ ඒ වෙලාවේ ඉඳලා තියෙන හොඳ සිහියෙන් නෙමෙයි. සිහිමුලා වෙලා. උන්වහන්සේ හොඳ සීයෙන් ඉන්න වෙලාවට ඒ වගේ වැරද්දක් සිදු වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට සහතික කිරීම. එතකොට මේ සහතික කිරීම කරන්නේ නිකන් හිතුමතේට නෙමෙයි ස්වාමීන් වහන්සේලා මනාව සාකච්ඡා කරලා හොඳ හඳුනා ගැනීමකින් පස්සේ. එතකොට දීර්ඝ විස්තර මේ. ඊළඟට පටිඥාත කරන. එතකොට පින්වත්නි මේ පිළිබඳ දල අදහසක් තමයි ඇති කරගන්න ඕනේ. තවදුරටත් හදාරන්න උනත් අවස්ථාව තියෙනවා මේ කාරණා දීර්ඝව සඳහන් වෙන කාරණා විනය පිටකය තුල. පටිඤ්ඤාත කරන. ඔන්න ස්වාමීන් වහන්සේලා අතර නඩුවක් ඇති ඇති වුණොත් මෙන්න මෙහෙමත් සංසිඳවන්න පුළුවන්. මොකක්ද මේ ක්‍රමය? දේශනා ගාමිනී ඇවතකට පැමිණි භික්ෂුවක් ඒ ගැන සංඝයා හමුෙහි කී විට උන්වහන්සේට ආයති සංවරයේ පිහිටීම සඳහා අවවාද කිරිය. ස්වාමින් වහන්සේලා අතින් සිද්ධ වෙන වැරදි කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට එක් කොටසක් තමයි දේශනාගාමිනී ඇවැත්. සමහර වැරදි තියෙනවා ස්වාමින් වහන්සේලා අතින් ඒ වගේ වැරදි වුණොත් උන්වහන්සේලා තවත් ස්වාමින් වහන්සේ නමකට ඒ ගැන සඳහන් කළාම උන්වහන්සේලා නිර්දෝෂයි. ස්වාමින් වහන්සේ මගේ අතින් මේ වැරද්දක් මේ වගේ වැරද්දක් වුණා. අන්න ඒ විදිහට තවත් ස්වාමින් වහන්සේ නමකට තමන්ගේ වැරද්ද පාපොච්චාරණය කළාට පස්සේ උන්වහන්සේට නිර්දෝෂීභාවය ලබා ගන්න පුළුවන් නම් ඒ වගේ වැරදි වලට කියනවා දේශනාගාමිනී යැවැත්ත. ස්වාමීන් වහන්සේලා හා සම්බන්ධ මේ විනය කාරණා. එතකොට අන්න ඒ වගේ වැරද්දක් ස්වාමීන් වහන්සේ නමක් අතින් වුණොත් ඔන්න ඒ ස්වාමීන් වහන්සේට ආයි නම් මේ වගේ වැරද්දක් කරන්න එපා කියලා අවවාද කරනවට කියනවා පටිඥාත කරන. ඔන්න එහෙමත් නඩු සංසිඳවන්න පුළුවන්. ඊළඟට යේ බුය්‍ය සිකා කිසියම් විවාදයක් ඇති වූ විට සලාක ගැනීමෙන් සුදුසු භික්ෂුවක් තෝරාගෙන උන්වහන්සේගේ මෙහෙයවීමෙන් ධර්මවාදී වැඩි පිරිසකගේ මතය අනුව විනිශ්චය ලබා දී. ඒක තවත් තත්ත්වයක්. ඒතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙමත් මේ ආකාරිනුත් නඩු විසඳන්න පුළුවන්. කොහොමද? ස්වාමීන් වහන්සේලා අතර යම්කිසි දෙයක් ගැන විවාදයක් ඇති වුණොත් සුදුසු ස්වාමින් වහන්සේ නමක් වෙනම තෝරගෙන දක්ෂ ස්වාමින් වහන්සේ නමක් තෝරගෙන උන්වහන්සේට ඒ ප්‍රශ්නය මෙහෙවන්න දීලා ඒ නඩුව මෙහෙවන්න දීලා ධර්මවාදී වැඩි පිරිසකගේ මතය සලකා බලලා. සමහර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වගේ වැඩි මතය අනුව තමයි මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර හොයාගන්න පුළුවන් වෙන්නේ. ධර්මවාදී වැඩි පිරිසකගේ මතය අනුව විනිශ්චය ලබා දීම. ඊළඟට තස්ස පාපීය සිකා. චෝදනාවලද භික්ෂුවගෙන් ප්‍රශ්න අසද්දී නොගැලපෙනසේ පිළිතුරු ලබා දෙන විට චූදිත භික්ෂුව පවිටකයි සම්මත කිරීම. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් ඔන්න තවත් නඩුව නඩු විසඳන ක්‍රමයක්. සමහර ස්වාමීන් වහන්සේලා ඔන්න වැරද්දක් කරනවා. ඒ වැරද්ද ගැන ප්‍රශ්න අහද්දී හරියට උත්තර දෙන්නේ නැහැ. ඔයා අතින් මේ දෙයක් වුණාද? ඔයා මේ වැරද්ද කළාද? ආදි වශයෙන් අහද්දි හරියට උත්තර දෙන්නේ නැහැ. පැනලා යන්න වගේ හදනවා. ප්‍රශ්නෙට අදාළව හරියට මූණ දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තත්වයක් ඇති වුණොත් ඒ ස්වාමීන් වහන්සේව නම් කරන්න පවිතු භික්ෂුවක්. ඒ ස්වාමීන් වහන්සේව නම් කරන්න ඒ භික්ෂුව පවිතු කෙනෙක්. ඔන්න ඒ විදිහට සම්මත කරන්න. මේවා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කරන සම්මත කිරීම. හිතුමතේ කරන ඒවා නෙමෙයි. එහෙම සම්මත කිරීමක් කරලා ඒ නඩුව විසඳන්න කියලා දේශනා කළා. අවසාන එක තිනවත්තාරක භික්ෂූන් අතර වාද විවාද ඇති වී පසුව යලි සමගියටපත්ව කලින් සිදු වූ සියලු වැරදි අමතක කොට යටපත් කර දැමීම. ස්වාමීන් වහන්සේලට වැරද්දක් ඇති වෙනවා. මොකක් හරි වාද විවාදයක් ඇති වෙනවා. නමුත් උන්වහන්සේලා පස්සේ සමගි වෙනවා. අන්න. එහෙනම් ඒ නඩුව විසඳන්න යන්න ඕන නෑ. එහෙම මේක යට කරලා දාන්න. එහෙම මේක වහලා දාන්න. දැන් මේ තිනවත්කාරක කියන වචන තේරුමත් කන ඇතිරිය. යම්කිසි අපිරිසිදු දෙයක් තියෙනවා නම් ඔන්න පාපිස්සක් දාලා වහනවා වගේ. ඒ අපිරිසිදු දේ උඩින් පාපිස්සක් දාලා වැහුවා වගේ. ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් උන්වහන්සේලා පස්සේ සමගි වුණා. එහෙනම් ආයේ නඩුව ඇදලා ගන්න ඕනේ නැහැ එළියට. අන්න. ඒ ඒ නඩුව එහෙම වහලා දාන්න. ඒ කියන්නේ ආයෙ හොයලා බලන්න ඕනේ නැහැ. මොකද දැන් උන්වහන්සේලා සමගි වෙලා ඉවරයි. ඔන්න ඒ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේලා අතර ප්‍රශ්න ඇති වුණොත් මෙන්න මේ ආකාර හත පාවිච්චි කරලා ඒ ප්‍රශ්න විසඳන්න. එහෙනම් පින්වත්නි මේලාවේ අවධානය යොමු කරන්න අවබෝධයක් ඇති කරගන්න මෙහෙම කාරණා භාගතුන් වහන්සේ දේශනා කළා. ස්වාමින් වහන්සේලා අතර ගැටලු මෙන්න විසඳන්න බුද්ධ භාෂිතයක් තියෙනවා මේ ශාසනයේ. එතකොට එන්නේ ඒ අවබෝධය මුලින්ම අපි ලබා ගන්න ඕන. එහෙනම් අවසාන කාරණා ටික කෙටියෙන් සාකච්ඡා කරන්න පුළුවන් මේ වෙලාවේ. කාලානුරූපව දේශනාවේ අවසානයේ විස්තර කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවන සංවාදයයි මේ සාමගාම සූත්‍රය තුල අවසාන වශයෙන් භාගතුන් වහන්සේ සඳහන් කරනවා ආනන්දය සබ්‍රාහ්මචාරීන් ප්‍රිය කරන ගරු කරන ඒ වගේම අවිවාදයට සමගි බවට ඒකීය භාවයට වැටෙන ධර්මයෝ හයක් තියෙනවා. සාරාණීය ධර්ම හය. ඔන්න. එන අවසාන වශයෙන් භාගතුන් වහන්සේ මොකද්ද මේ දේශනා කරන්නේ? සමගියෙන් ඉන්නනම් මෙන්න මේ காரணා හය සිහි කරන්න. සිහි කළ යුතු ධර්මතා හය. එවත් සාරාණීය ධර්ම හය. සාරාණීය ධර්ම. මොනවාද සාරාණීය කියන වචනේ තේරුම? සිහි කළ යුතු සිහි කළ යුතු කාරණා 6 සාරාණීය ධර්ම 6. භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණා 6 සිහි කරන්න සමගිය ඇතිවීම පිණිස. බලන්න උන්වහන්සේ අවසාන කරන්නේ එහෙමයි දේශනාව. සමගිය ඇති වෙනවා මෙන්න මේ 6 හොඳට මෙනෙහි කළොත්. මොනවාද? සබ්‍රාහ්මචාරීන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෛත්‍රී කාය කර්මය එළඹ සිටීම. කල්පනා කරලා බලන්න මම ස්වාමින් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලා ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් මෛත්‍රී සහගත කාය කර්මයෙන් කටයුතු කරනවද මේ ස්වාමින් වහන්සේලාට දේශනා කරපු කාරණානේ ස්වාමින් වහන්සේලාට මෙන්න මේ කාරණා හය නිතර මෙනෙහි කරන්න කිව්වා සමගිය පවත්වා ගැනීම සඳහා වාද විවාද ඇති නොකර ගැනීම සඳහා මොකද්ද මම මගේ සහෝදර ස්වාමින් වහන්සේලා ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් උන්වහන්සේලා පිළිබඳව මෛත්‍රියෙන් හැසිරෙනවද? මෛත්‍රී කාය කර්ම පවත්වනවද? ඊළඟට මම මගේ සහෝදර ස්වාමින් වහන්සේලා ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් මෛත්‍රී සහගතව වචන පාවිච්චි කරනවද? තුන්වෙනි එක මම ස්වාමින් වහන්සේලා ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් මෛත්‍රී සහගතව උන්වහන්සේලා ගැන හිතනවද? හතරවෙනි කාරණාව ධාර්මිකව ලැබෙන ලාභ මම ස්වාමින් වහන්සේලා එක්ක බෙදාගෙන පාවිච්චි කරනවාද? ඔන්න. මේ විදිහට කටයුතු කළොත් ස්වාමින් වහන්සේලා අතර සමගිය පවත්ව ගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි කාරණාව මම ස්වාමින් වහන්සේලා හිටියත් නැතත් උන්වහන්සේලා මා ඉදිරියේ ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් උන්වහන්සේලාත් එක්ක සීලයෙන් සමානයිද? සීලයෙන් සමානව ඉන්නවද? අවසාන කාරණාව මම ස්වාමින් වහන්සේලා ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් උන්වහන්සේලා සමග දුක් කෙලවර කිරීමට හේතු වන දෘෂ්ටියෙන් සමාන බවට ඇවිල්ලා ඉන්නවා. උන්වහන්සේලා සමග දැන් දුක් කෙලවර කිරීමට හේතු වන දෘෂ්ටිය. ඒ කියන්නේ ප්‍රතිපදාව. උන්වහන්සේලා මං එක ඉන්න වෙලාවටත් නැති වෙලාවටත් මේ ප්‍රතිපදාව පිළිබඳව එක සමාන අදහසින් මම උන්වහන්සේලාත් එක්ක ඉන්නවා. ඔන්න ඒ කාරණා නිතර සිහි කරන්න කියලා දේශනා කළා. ඔන්න ඒ කාරණා නිතර ජීවිතයට එකතු කරගන්න කියලා දේශනා කළා. ස්වාමින් වහන්සේලා අතර සමගිය පවත්වා ගැනීම සඳහා. සාරාණීය ධර්ම 6. ඊළඟට අවාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය ඉදින් තෙපි මේ සාරාණීය ධර්මයන් සදෙන මනාව පිළිපදින්නේ නම් නොයවසනු සුළු ලොකු කුඩා වචන දක්නහුද? ආනන්දයන් වහන්සේගෙන් අහනවා ආනන්ද මම මේ දේශනා කරපු සාරාණීය ධර්ම 6 මොනවාද? ස්වාමින් වහන්සේලා ඇති වෙලාවටත් නැති වෙලාවටත් මෛත්‍රියෙන් හැසිරීම, මෛත්‍රියෙන් වචන පාවිච්චි කිරීම, මෛත්‍රියෙන් සිටීම. ඒ වගේම ස්වාමින් වහන්සේලාත් එක්ක මේ ලැබෙන ලාභ සහයෝගයෙන් බෙදාගෙන පාවිච්චි කිරීම. ස්වාමින් වහන්සේලාත් එක්ක සීලයෙන් සමාන වීම. ස්වාමින් වහන්සේලාත් එක්ක දෘෂ්ටියෙන් සමාන වීම. ඔන්න ධර්මතා 6 ස්වාමින් වහන්සේලා තුල තිබුණොත් උන්වහන්සේලා වචන ඉවසන් නැති වේද කියලා අහනවා. පොඩි වචනයක් ලොකු වචනයක් ඔය මොන විදිහේ වචනයක් වුණත් උන්වහන්සේ ඉවසනවද නැද්ද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලා ඉවසනවා. ඒ විදිහට උන්වහන්සේලා කටයුතු කළොත් අනිවාර්යයෙන්ම වචනයකට එහෙම කලබල වෙන්නේ නැහැ. උන්වහන්සේලා ඉවසා දරාගෙන ඉන්නවා. එහෙයින් ආනන්දය මේ සාරාණීය ධර්ම හය මනාව පිළිපදින්න. එය තොපට බෝ කලක් හිතසුව පිණිස පවතින්නේ. ආනන්ද මේ සාරාණීය ධර්ම හය හොඳට පිළිපදින්න. මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කළේ. සාරාණීය ධර්ම. හොඳට පිළිපැද්දොත් ස්වාමීන් වහන්සේලා අතර සමගිය පවතිනවා. වාද විවාද ඇති වෙන්නේ නැහැ. ශාසනය මනාව ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. මේ කාරණා දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු බුද්ධ භාෂිතය ආනන්දයන් වහන්සේ සතුටින් අනුමෝදන් වෙනවා. ඒ බුද්ධ භාෂිතය ආනන්ද වහන්සේ හොඳට පිළිගන්නවා. ඔන්න ඒ විදිහට තමයි සාමගාම සූත්‍රය අවසන් වෙන්නේ. සාම ග්‍රාමේදී දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය. විශේෂයෙන්ම මේ දේශනාව තුළින් අපිට හෙළිදරව් වුණා ස්වාමින් වහන්සේලා හා සම්බන්ධ නඩු විසඳීම් සම්බන්ධ කාරණා කීපයක්. විශේෂයෙන් මේ දේශනාව තුළින් අපිට ඉස්මතු කරගන්න අවස්ථාව ලැබුණා. ස්වාමින් වහන්සේලා අතර වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා හයක්. එතකොට ඒ කාරණා අපි විස්තර කරගත්තා. ඒ මූලික කාරණා හය. ඒ වගේම ස්වාමින් වහන්සේලා අතර ඇති වෙන්න පුළුවන් නඩු හබ ආකාර හතරක් ගැන දේශනාවෙන් හම්බුණා. ඒ නඩු විසඳන්න පුළුවන් ක්‍රම හතක් එදා භාගතුන් වහන්සේ දේශනා කළා සප්ත අධිකරණ සමත ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව වාද විවාද නොකර සමගියෙන් ඉන්නනම් සිහි කළ යුතු කාරණා 6 සාරාණීය ධර්ම 6 මේ දේශනාවේදී භාගතුන් වහන්සේ විස්තර කළා. එනම් ශාසනය පැවැත්මට ස්වාමීන් වහන්සේලාගේ සමගිය අවශ්‍යයි. ස්වාමීන් වහන්සේලා අතර නිතර නඩු අධිකරණ වාද විවාද ඇති වුණොත් ඒක ස්වාමින් වහන්සේලාගේ පැවැත්මටත් අපහසුවක්. ඒ වගේම ස්වාමින් වහන්සේලා ඇසුරු කරන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් ඒක ගැටලුකාරී තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි බුද්ධ ශාසනය මනා පැවැත්මට සියලු දුක් කෙලවර කරගන්න මඟ පෙන්වන මේ ධර්මය තව බොහෝ කාලයක් පවතින්න ඒ සඳහා ස්වාමීන් වහන්සේලාට සමගිය පවතින්න ඕන. උන්වහන්සේලා අතර නිතර නඩු ඇති වුණොත් කොහොමද මේ ශාසනය රැකගන්නේ? ඒ නිසා ගිහිවදවියත් මේ කාරණා දැනගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් දැනගන්න ඕනේ. එහෙනම් මේ කාරණා හොඳට ගිහිවදවිය වශයෙන් මේ පින්වතුන්ට හොඳට අධ්‍යයනය කරන්න කියලා ආරාධනා කරනවා. ස්වාමින් වහන්සේලා අතර අසමගිකම් වාද විවාද ඇති වෙන්න යනවනම් ඒවා හොඳට විසඳන්න මේ පින්වතුන් මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ මේවා දැනගත්තොත්. ඒ නිසා මේ කාරණා දැනගන්න ඕනේ කියලා මුලින්දම අපි මතක් කරගත්තේ ඒකයි ගිහි උදවිය පවා ඒ නිසා මේ පිඟුතුන් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ දේශනාවෙන් ඉස්මතු වෙච්ච මේ කාරණාත් හොඳට දැනගෙන ස්වාමින් වහන්සේලා අතර සමගිය දිගටම රැඳෙන විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා උපක්‍රමශීලීව උත්සාහ කරමින් කටයුතු කරනවා. ඒ වගේම මේ දේශනාවෙන් ජීවිතයට ගන්න තියෙන කාරණා විශේෂයෙන් අර වාද විවාද ඇති වෙන්න බලපාන මූලික කාරණා ඊර්ෂ්‍යාව, මසුරුකම් ආදී ඒ කාරණා ජීවිතෙන් අයින් කරගන්නවා. මේ කාරණා තුලින් පෞල් ජීවිතේ එදිනෙදා ආයතනය තුළ කටයුතු කරද්දී ඒ කටයුතු පවා සමගියෙන් වාද විවාද නොකර ඒ අවස්ථාවල පවා සහයෝගයේ වර්ධනය කරගන්න මේ කරුණු මනාව ගලප ගන්නවා. ඒ තුලින් බුද්ධ ශාසනය තුල කටයුතු කරන මේ ස්වාමින් වහන්සේලාටත් සමගිය පිණිස සහයෝගය දක්වමින් එදිනදා ජීවිතය තුල සමගිය රඳවම් ගනිමින් බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කරනවා කියලා අදිෂ්ඨානය හැම දිනාම ඇති කරගන්න. පින්වත්නි අදට නියමිත සාමගාම සූත්‍රයයි මේ විදිහට අවසන් වෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය උතුම් වූ ධර්මාවබෝධය පිණිස වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන මළගිය ඇත්තෝ දෙවියෝ තමන්ගේ සංසාර ගමන සුවපත් කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි